මානසාසනාව ධර්මානුශාසනාව පවත්වන දේශකයන්න් වහන්සේ අම්බලන්ගොඩ ගල්දුව ශ්‍රී ගුණවර්ධන යෝගාශ්‍රමාධිපති මහා කම්මට්ටානාචාර්ය අතිපූජ්‍ය නායනේ අරිය ධම්ම නායක ස්වාමීන් වහන්සේ. නමෝ තස්සේ භගවතු අරහතු සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු අරහතු සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ උත්තමංග රුහාමයිහං ඉමේ ජාතා වයෝ හරා පාතු භූතා දේව දූතා පම්බඤ්ඤා සමයෝ මමාති ශ්‍රද්ධාවන්ත පින්වත්නි ලෝකාග්‍ර වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ විශිෂ්ට බෝධිසත්ව චරිතයකට සම්බන්ධ ගාථාවක් මේ ප්‍රකාශ වුණේ. උත්තමංග රෝහා මයිහං ඉමේ ජාතා වයෝ හරා මාගේ හිස මස්තකෙහි පහළ වුණා වූ දේව දූතයෝ මගේ වයස පැහැරගෙන ගියා. ධාතු භූතා දේව දූතා පබ්බජ්ජා සමයෝ මම මට දේව දූතයන් පහළ වුණා මට දැන් නෛෂ්ක්‍රාම්‍ය පුරන්න සුදුසු කාලයයි කියලා බෝසතුන් වහන්සේ තමන්ට ආවාද කරගත්ත ගාථාවක් මේ ප්‍රකාශ වුණේ මේ මහා භද්‍ර කල්පයේ සතරවෙනි අන්තක් කල්පයේහි පහළ වුණා වූ සද පරම්පරාවේ අවුරුදු අසංකේය ආයුෂ ඇති කාලයේදී මහා සම්මත, මහා මන්දාතු, වර මන්දාතු, කල්යාණ, වර කල්යාණ, උපෝසත, ලඛාදේව කියලා රාජ පරම්පරා පේලියක් ඇති වුණා. එක නමින් 84000 දෙකින් රජවරු පහළ වුණා. ඒ ඇත්තන්ගේ ආයුෂ අවුරුදු අසංකේයයක් පමණ වුණා. එයින් මේ මඛාදේව කියන රාජ පරම්පරාවේ 84000ක් ගෙනා හිටිය. එයින් පළමුවෙනියේ මඛාදේව නමින් රජ වුණේ අපේ බෝධිසත්වයන් වහන්සේ. උන්වහන්සේ අවුරුදු කෝටි ප්‍රකෝටි ගාණක් ගිහිල්ලා එමෙතියෙකුට කිව්වා මගේ ඉසමුදුනේ ඉසකෙස් ගහක් ඉදික් දාසක මට කියන්නයි කියලා. ඉතින් දීර්ඝ කාලයක ඇවෑමෙන් ඉසපීරණ කපු මහත්මයා දැක්කා ඒක ඉසකෙස් ගහක් ඉදිලා. රජතුමාට කිව්වාම මේක ගලවලා මගේ අතට දෙන්න කිව්වා. හං අඬුවෙන් මේක ගලවලා අතට දුන්නාම තම තමාට හිතින් කියාගත්තා මගේ දේව දූතිය කිසිමුදුනට ඇවිල්ලා ඉන්නවා. මගේ වයස දැන් කෙටි බව කියනවා. මට දැන් පැවිදි වෙන්න සුදුසු වෙලාවයි කියලා තමන් හිතට කියාගත්තා. කියාගෙන මොහොතේම කපු මහත්මයාට තෑගි භෝග වරප්‍රසාද දීලා දෙතු පුතාණන් කැඳවලා ඔහුට ඔතුන් ගාර දුන්නා. ඒ පුතුණුව කිව්වා පියාණන් වහන්සේ ඔබට තා බොහෝ අවශ්‍ය තියෙනවා. ඇයි මේ ඔතුන්න මට බාර දෙන්නේ? ඒ වෙලාවේ ගාථාව ඒ දරුවා උදෙසා දෙකියා හිටියා. මේ බලන්න දරුව මගේ එසෙමුදනේ දේව දූතෙක් පහළ වුණා. දැන් මට පැවිදි වෙන්න කාලයයි කියලා කියනවා. ඒ ලාමයේදී ජෙටු පුතණෝ මේ ඔටුන්න බාරගත්තා. රජතුමා ප්‍රමිදී වුණා. ඒ ජේෂ්ඨ පුත්‍රයාගේ ආරාධනෙන් උයනේහි මහමදම් කිරුව ධ්‍යාන වඩා බමලෝ ගියා. ඒ ජේෂ්ඨ පුත්‍රයාත් ඒ වගේම පියා වගේම එක ඉසකෙස් ගාක් ඉදිච්ච දවසේදී තමන්ගේ දෙටු පුතාණන්ට ඔටුනු බාර දීලා පැවිදි වුණා. මේ ඔක්කොම චක්‍රවර්ති රජවරු. මෙම 84000ක් පිරින් එක්කෙනෙක් අඩුතරමට සියලුම දෙනා අර වගේ රාජ්‍ය වින්දනය කරලා පැවිදි වෙලා ධ්‍යාන වඩා බඹලෝ ගිය. කලමීම බඹලෝ ගියපු මකාලේ බ්‍රහ්ම රාජයා දිවසින් බැලුවා මේ මා ආරම්භ කළ වත කවුද නිම කරන්නේ කියලා. එතුමාට පෙනී ගියා ඒ 84000 වෙනියා මේක නවත්තනවා කියලා. එනිසා අදිමුක්තික කාලක්‍රියාවෙන් කියන්නේ තමන්ගේ අදිෂ්ඨානයෙන් බඹලවෙන් චොතවිය ඇවිල්ලා මේ 84000 වෙනියා හැටියට ඒ රජ කුලයේ උපන්න. දෛවඥෝ මේක දැනගෙන නම කිව්වා මේ මකාදේ පරම්පරාවේ නිමාව මෙතනින් සිද්ධ වෙන බැවින් මෙතුමාට මේන සුදුසුයි කියලා නිමි කියලා නමක් ලැබුවා. මේ නිමි මහා රජුරුවන් පෙරවිසු ආත්ම පේන්න පටන් ගත්තා. එනිසා කුඩා කාලේ පටන් ඊතා පිරිසුදුව පන්සිල් රකිමින් පොහොය අටසිල් රකිමින් බොහෝම ධර්මයේ තමම්ම තේරුම්ගෙන ධර්මයේ ලෝක දේශනා කරමින් රාහාලේ ගත කළා. කොමින් අතරක දින කතා විශාල ප්‍රමාණයේ දම්පින්කම් කරන අතර එක උපෝසත දවසක සීල් සමාදන් වෙලා සීලය ආවර්ජනා කරමින් සිටිද්දී හිතට කල්පනාවක් ආවා දානයේද ශ්‍රේෂ්ඨ සීලයේද ශ්‍රේෂ්ඨ කියලා. නමුත් මේක මෙතුමාට නිශ්චය වශයෙන් විසඳා ගන්න බැරි වුණා. ඒ වෙලාවේදී සබ්දේව රජතුමාණන් මේක පෙනිලා නිදන ගබඩා බබළුවාගෙන ආවා. මේ රජතුමා පිළිගැස්සුණා. ඒවා බය වෙන්න එපා මම සබ්දේව රජුරු තමුන්නාසේගේ හිතේ මෙහෙම විතරකයක් කියනවනේ ඒක විසඳා දෙන්නයි මං ආවේ. ඉතින් කියා යති ඇත්ත මට මේ මේ හිතේ කල්පනාවක් තියෙනවා සීලයේද ශ්‍රේෂ්ඨ දානයේද ශ්‍රේෂ්ඨ කියලා. එතකොට මේ සද්දේව රජුනෝ කිව්වා ඒක කාගෙන්වත් නේ මගේම අත්දැකීම මම කියන්නම්. කියලා එතුමා කියා හිටියා මම මේ සද්දේව රජ වෙන්න ඉස්සර මේ රටේ රජ කෙනෙක් වෙ හිටියා. මේ රජ කෙනෙක් ඉන්න කාලේදී මගේ රටේ බොහෝම උසස් වංශවත් බ්‍රාහ්මණවරු 84000ක් ගෙන තවුස් පැවිද්දෙන් පැවිදි වෙලා හිමවත් ප්‍රදේශයේ ගංගානම් ගඟේ ඉස්මත්තේ මනුෂ්‍ය ප්‍රතේට එන්නේ නැතුව ධ්‍යාන අභිඥාලාභීව ධ්‍යාන සෝයෙන් වැඩ සිටියා. එින් එකම එක තාපස කෙනෙක් අහසින් ආව බරණස් නුවරට. ඒ බර්ණස් නුවර රජතුමාගේ අග්‍ර පුරෝහිතතුමා මේ තාපසයන්ගේ ඉරියව් පැවැත්මින් පැහැදිලා ගෙදරට වඩම්මගෙන දානි දුන්නා. සියලු විස්තර ඇසුවා. සියලු විස්තර අසලා පුදුම ප්‍රසාදයකටපත් වුණා. ඒ කියන්නේ 84000ක් දෙන ධ්‍යාන විඥාලාභීව වනමල් පලාපල නිලාගෙන වළඳමින් මනුෂ්‍ය පාතේ තියෙන්නේ නැතුව කවුස්දන් පුරණ ඇතියාල පුදුම වුණා. මේ පුරোহিত බ්‍රාහ්මණයාට බ්‍රාහ්මණයා කිව්වා තාපසයන් වහන්සේට ස්වාමීන් වහන්සේින්ද මම රාජ්‍යරුවන්ගෙන් අවසර අරගෙන ඔබ වහන්සේ ළඟ මහාන වෙන්න එනවා කිව්වා. රජතුමා ළඟට ගිහින් මේ පුරোহিত කිව්වා දේවයන් වහන්සේ මගේ තනතුර වෙන සුදුසුකට පවරන්න මම මහාන වෙනවා. රජතුමා බොහොම ආයාචනා කළා නොයන්ද. නමුත් මේ තැනැත්තා කරුණ කියලා අවසර ලබාගෙන තාපසයන් වහන්සේ එක්කම ගියා. තාපසයන් වහන්සේ ගිරිදි බලයෙන් අහසින් එක්ක ගියා. ගිහිල්ලා ප්‍රවිධ වෙලා තවස් ප්‍රවේද්යෙන් ප්‍රවිධව ධ්‍යාන අභිඥා ඉපදෙව්වා. රජතුමා කිව්වා යන්න ඉස්සර වෙලා ඔබ පැවිදි වුණොත් අනිවාර්යයෙන් මට දැක ගන්න දෙන්නයි කියලා. ඉතින් මේ තාපසයන් වහන්සේ දැන් ධ්‍යාන අභිඥාලාභීව මේ පූජිත බ්‍රාහ්මණතුමා ධ්‍යාන අභිඥාලාභීව 1000ක් රජතුමා දකින්න ආවා. ඇවිල්ලා සීල විස්තරي කිව්වා මෙහිමයි හිමවත් ප්‍රදේශයේ බොහෝම විවේකකාමී 84000ක් දෙන පමණ තවස් දන් පුරනවා හරිම වාසනාවන්ත ජීවිත ගෙවන්නේ කියලා. රජතුමා කිව්වා මට දානෙකට ආරාධනා කළොත් වඩියද කියලා. එන්නේ නැහැ. උන්වහන්සේලා බොහොම විවේකකාමී මනුෂ්‍යපතේට එන්නේ නැහැ. එමනම් මං කොහොමද දාන දෙන්නේ? මට දාන දෙන්නම ඕනේ. ඒ වෙලාවේදී කිව්වා මම උපදේශයක් දෙන්නම්. සමුන්වහන්සේ පිරිසත් එක්ක ගංගානම් ගංගේ ඉස්මත්යේ ආවල්තන තෙන්නේ. මම එතෙන් දෙන්න ආරාධනා කරන්නම්. ඒක මනුෂ්‍ය ප්‍රතියක් නොවේ. පස්සේ රජතුමා කල්පනා කළ ඒක හරි. මම හිම කරනවා කියලා Tamanට අවශ්‍ය විශාල පිරිසකුයි දාන වස්තු රැස් කරගෙන දාන වාහන ලෑස්ති කරගෙන කොහොම නමුත් පාර හදාගෙන ගියා. ගියලා කඳවුරක් නැඳගෙන මේ තාපසයන් වහන්සේට ඒ දැක් ගන්න හැකි වේවා කියලා හිතාගෙන ගියේ තාපසයන් වහන්සේ දිවසෙන් දැකලා එතෙන් ආවා. ඇවිල්ලා සීල විස්තර කතා කළා. සීල විස්තර කතා කළා අර තාපසයන් වහන්සේලා 84000ක් දෙනාට දාන දෙන්න ආරාධනාවක් පිළිගැන්නුවා. ඒ පුරෝහිත බ්‍රාහ්මණ විසිත තවුස් පැවිද්දෙන් පැවිදි වූ තාපසයන් වහන්සේ 84000ක් දෙනාට ආරාධනා කළා ස්වාමීනි අපේ රටේ රජතුමාගේ බලවත් ඉල්ලීමක් මේ අහවල් තැනට ඇවිල්ලා ඉන්නවා එකෙන්න දානෙට වඩින්න කියලා. ඒ ඔක්කොම ආවා. ඉතින් මේ රජතුමාට ඇතිවෙච්ච ප්‍රීති සෝමනස්සේ අසීමිතයි. ආපසු එන්නේම නැතුව ඒ ප්‍රදේශයේ ගොවිතැන් කරගෙන ධනෙ උපයමින් ජීවිතාන්තය දක්වාම ඒ තාපසයන් වහන්සේලාට අපමණ දම් පින්කම් කළා. එයින් ඒ කුසල අනුභවයෙන් Taman දෙව්ලොව සක්දෙව් රජ පදවියට පත් වුණා. අර තාපසයන් වහන්සේලා ඔක්කොම ගියා බඹලොව. ඒ නිසා මේ නිමි මහ රජුරුවන් කිව්වා සග්නේව රජුරෝ මහ රජුරු වෙනි බලන්නේ මම ඒසා විශාල දාන සංවිධානයක් පැවැත්තුවා. නමුත් මම උපන්නේ දෙව්ලොව. ඒ තාපසයන් වහන්සේලා සීලේ ගුණේ පිහිටාගෙන එමගින් භාවනා වඩා බමලෝ උපන්නා. එනිසා දානෙට වඩා සීලේ ශ්‍රේෂ්ඨයි කියන එක පාදා දෙමින් අනුශාසනා කළා. හේලා වේදී සද්දේව රජු ආපහු ගියාම දෙව්ලොව දෙවියෝ ඇසුවා දෙවියන් වහන්සේ කොහොමද මේ වෙලාවේ ගියේ අපිට දකින්න නැති වුණ කොහොද හිටියේ කියලා. ඉන් කිව්වා තමුන්වහන්සේලා දෙව්ලොවට එන්නේ ඉස්සර බණ අපු අර නිමිමා රජුරුවන් ළඟට මං ගියායි කියලා. ඉතින් මේ දෙව්ලොවේ ඉන්න වැඩිම දෙනෙක් නිමිමා රජුරුවන්ගෙන් බණ අහලා පන්සීලකල දෙව්ලොව ගිය පිරිසක්. ඒ පිරිස කිව්වා අනේ අපටත් අපේ ආචාර්යයන් වහන්සේ දැක ගන්න ඕනි කියලා. පස්සේ සග්දේව රජතුමා මාතලේ සංග්‍රහක දීපුත්‍රයා එවලා දිව්‍ය රථයට නංගගෙන ගියා දෙව්ලොව. දෙව්ලොව යන අතර පළමුවෙන් අපායේ තොරතුරු සියලුම දේ පෙන්වුවා. ඊළාට දෙව්ලොව දෙව් විමන් වල තොරතුරු සියලු පෙන්වුවා. තවත් හතක් දෙව්ලොව තියාගෙන සත්කාර කළා මනුලොවට ආපසුගෙන සිංහාසනයේ වාඩි කෙරෙව්වා. එදා පටන් මේ නිමිමා රජුරෝ ඒ විදිහටම අනුශාසනා කරමින් සිල් රැකලා දම්පින්කම් කරලා අන්තිමේදී අද මකාදේව රජතුමා මෙන්න ඉසකෙස් දා කිදුණු දවසේ පැවිදිව ධ්‍යාන අභිඥාලාභීව නැවත බඹලෝ ගියා. මේ ප්‍රවෘත්තිය නිමිමහා ජාතක දේශනයේ සඳහන් වෙන කෙටි හැඳින්වීම. මේ නිමිමහා රජුරුවන්ගේ කතාවෙන් පැහැදිලි වෙනවා මේ වාගේ දම්පින්කම් කිරීමේදී අර වගේ සීලයක පිහිටා දම්පින්කම් කිරීමෙන් අනුසස් වැඩි වෙන හැටි. මේ අනුව සලකා බලාගෙන අපි සතුටු වන්නට ඕනේ. දැන් ඊයේ දවසේ පසළොස්වක් බොහෝ දවසයි. මේ පොය හඳුන්වන්නේ බක් මාසයේ පුර පසළොස්වක් බොහෝ දවසේ. අපේ ශාන්තිනායකයන් වහන්සේ ශ්‍රී ලංකාවට දෙවෙනි වාරේ වැඩම කරවන්න යෙදුනේ මේ බක් මාසයේ අවමාවක් පොය දවසේදී. නමුත් මේ පසළොස්වක් පොය දවසේ ඒ වෙනුවෙන් අදානවා. ඉතින් මේ ශාන්තිනායකයන් වහන්සේ ලංකාවට වැඩම කළ මේ දවස අපේ සිංහල අලුත් අවුරුද්ද ඇටියට උපෝසත දවසක් බවට පත් වුණා. මේ දවසේ පින්වත් ආර්යතම ආත්මය ඇතුළු පිරිස සීලේක පිහිටලා උසස් ගුණ පුරාගෙන එදා දවසේ ප්‍රතිපත්ති පූජාවේ යෙදී සිට අද උදේ පාන්දර මේ විදිහට සංඝයා වැඩම කරවා ගන්න අවකාශ ලබා ගත්තා. ඉන් දතව වර්ෂ කාලේ පුරාම දන් දුන්නා සිල් රැක්කා භාවනා කළා බණ ඇසුවා සංඝෝපස්ථාන කළා ගිලන් උපස්ථාන කළා නානාවිද පින්කම් වලින් මුළු වර්ෂයේම නොසෙස් වර්ෂයක් පුණ්‍ය වර්ෂයක් බවට පමුණවා ගත්තා. ඒ වර්ෂයේ පුරා සිටේ දිනු කරගත් ශ්‍රද්ධාව සීලය ශ්‍රුතය ත්‍යාගය ඥානය කරුණා මෛත්‍රිය ශාසන ගෞරවයේ පෙරට කොටගෙන දවස් 365කින් අපේ සිත දියුණු කරගෙන දැන් ආයමත් අලුත් අවුරුද්දකට ආරම්භ වුණා. මේ දවසේ පටන් උදා වූ වර්ෂයේ පුරාමත් අර වාගේ සද්ධාවෙන් සීලයෙන් සුතයෙන් ත්‍යාගයෙන් ඥානයෙන් කරුණාවෙන් මෛත්‍රියෙන් ශාසන ගෞරවයෙන් ශාසන අභිවෘද්ධිය සඳහා කටයුතු කරමින් තමන්ගේ දෙලව දියුණුවත් නිවන් මාර්ග පාරමී ගුණයක් මුදුන් පමුණවා ගැනීමේ ප්‍රාර්ථනාවක් තමයි අද මේ අලුත් අවුරුද්දේ සංඝ රත්නයේ වඩා හිඳුවාගෙන දම්පින්කම් සිද්ධ කිරීම. මේ ඉදම් කැලල මේ ගෙන් කරගෙන මේ විදිහේ නිවසක් ගොඩනගා ගැනීමම තමන්ට විශාල පුණ්‍ය ලාභයක් වුණා. අර මුලින් සඳහන් කළ සග්දු රජු රෝ හිමවත් ප්‍රදේශයේ ගංගානම් ගඟ ඉස්මත්යට ගිහිල්ලා එතන නගරයක් හදාගෙන ජීවිතාන්තය දක්වා ගම් පින්කම් කරගත්තා වගේ මේ නා උයන ආරණ්‍ය සේනාසනයේට සමීප වූ මේ භූමියට පැමිණ මේ විදිහේ පින්කම් කරගන්න සුදුසු කඳවුරක් ඇති කර ගැනීම නැත්නම් ආවාසයක් නිවසක් නිකේතනයක් ඇති කර ගැනීම ඥාන සම්ප්‍රයුක්ත උතුම් කටයුත්තක් හැටියට අපට සලකා ගන්නට පුළුවන්. දැන් මේ නිවස නිසා මොනතරම් පින්කම් කෙරෙනවද ආගන්තුක සත්කාර කෙරෙනවා නොයෙක් දැනවිල්ලා භාවනා කරමින් විවේක ගන්නවා මහත්මීලක් වරින් වර ඇවිල්ලා මේ විදිහ ආගමික කටයුතුලේදී කාර්යයේ කාලය සම්පූර්ණ කරගන්නවා. ඒ නිසා මහා පුණ්‍ය ආයතනයක් බාට පමුණවා ගන්න යෙදුනා කියලා සතුටු වන්නට පුළුවන්. ඒ අනුව සතුට වෙන අතර මේ සෑම කුසලයකින්ම අපි බලාපොරොත්තු වන්නේ සක්දේව රජ වෙන්න නෙමෙයි, බඹලෝ යන්න නෙමෙයි, සක්විති රජ වෙන්න නෙමෙයි, ඒවා අනන්ත ජාතිවල පිරින්දනය කරලා තියෙනවා. අපේ සෑම කුසලයකම <clears throat> පරමාර්ථය සදාකාලික සාන්ත අමාමා නිවනයි. ඒ නිවනට යන ගමන් මඟ තමයි මේ අපේ පහදාගන්නේ. මේ වාගේ පින්කම් කරමින් අපේ නිවන් මඟ සුවසේ යා ගැනීමට ගමන් වේදන් අපි සූදානම් කරගත්ත වෙනවා. එනිසා මේ ජීවිතයත් නිරුපද්‍රතෝ පවත්වා ගැනීමට මින් ඉදිරියට නිවන දක්වා යන ගමන සුවසේ ගැනීමට හේතු වෙන කුසල නිධානයන් පුණ්‍ය නිධානයන් අද මේ දවසේත් ආරම්භ කරන්න යෙදුණා. නිසා මේ වර්ෂයේ පුරාම අතරක් නෑර අර වගේ දාන සීල භාවනාදී කුසල් පුරා ගනිමින් මේ වර්ෂයේ පුරාම <clears throat> නිවන් මඟට අවතීනව කටයුතු කර ගන්නට ආශිර්වාදයක් වේවා. දැන් අද දවසේ මේ සිදු කර ගන්නා ලද දානමයේ සංඝෝපස්ථාන කුසලයක් සීලමයේ භාවනාමේ කුසලයක් වක්පිනිවෙත්මය කුසලයක් මේ පරිස්පාර පූජාදී කුසලයක් ආගන්තුක සංග්‍රහ ආදී කුසලයක් ඒ සියල්ලම පාරමිතා බාටපත් වේවා ඒ කුසලානුභාවයෙන් අද අපි මේ සනසීමෙන් නිවන් මඟ යන බුදුසසුන නොනැසී නොපිරී අඳුරු නොවි අතුරු දාන් නොවි අවුරුදු 5000කට වැඩි කලක් ශ්‍රී ලංකාද්වීප ධර්ණී තලයේ නිර්මලව පැවැත්මට හේතු වේවා කියා ගෞරවයෙන් ප්‍රාර්ථනා කරමු මේ නාවයේ නාරණ්‍ය සේනාසන වාසී සීලෝම බුද්ධ පුත්‍ර සංඝ රත්නයට නිරුපද්‍රතව ධර්මාඥාන භාවනාඥාන සීල සමාධි ප්‍රඥා ගුණ දියුණු කර ගැනීමට අපි මේ කරගන්න කුසල සම්භාරයේද ආශිර්වාද පූජාවක් වේවා කියා මෛත්‍රී කරමු. ශාසන භාරධාරී සංඝ පිටුන් වහන්සේලා ප්‍රදාන බුද්ධ පුත්‍ර සංඝ රත්නයේ පෙද සීල සමාධි ප්‍රඥා ගුණ පූර්ණී කර ගනිමින් බුදු සසුනේ චිරස්ථිතේ සලසෙමින් සදාම් ආලෝකේ ලොවට බෙදා දෙනු පිණිස අපරස් කරගන්න කුසලයේද ආශිර්වාදයක් වේවා කියා මෛත්‍රී කරමු. නමින්ව භාවප්‍රාප්ත මෞපිය ගුරුවර බන්දු මිත්‍රාදීන්ට විශේෂයෙන් එච්.ජී. ආරණට මහත්මයාණන් ප්‍රදාන සහෝදර සහෝදරී පිරිසගේ අභාවප්‍රාප්ත මෞපිය දෙදෙනා වහන්සේට පින්වත් චන්ද්‍රාරණට මැතිණිය ප්‍රදාන පවුලේ සහෝදර සහෝදරියන් වෙනුවෙන් අභාවප්‍රාප්ත මෞපිය දෙදෙනා වහන්සේට චිත්‍රා කොස්වත් සහෝදරී තුමිය ජයන්ත කොස්වත් මහත්මිය අමිතා සෙනරත් මහත්මිය ආදී ඒ ඥාති සෑම දෙනාටම එවාගේ පින්වත් අනුරසිරි අබේ ගුණවර්ධන මෙතුමාණන්ගේ පියාණන් වහන්සේටත් පින්වත් දේශමුණරත්න මහත්මියගේ මව්පිය දෙදෙනා වහන්සේටත් වාගේ මේ මල්කා මහත්මියගේ දෙමව්පියන් හා අනිකුත් සහභාගී වූ හැමදෙනාගේම මේ පල්ලෝගයේ සීලම ඥාතීන්වත් මේ පුණ්‍යලාභේ අත්පත් වේවා මේ පින් දෙලින් ඒ සෑම දිනාටද භවයක් ආශා සුගති සම්පත්න සිද්ධ වී සුවසේ බෝධි සම්භාර මුදුන්පත් වී පැතු බෝධි වලින් අමා මහ නිවන් සුවත් වේවා ආශා කරුණාවෙන් පින් පමුණුවමු එවාගේම ශාසන ආරක්ෂක ලෝකපාලක ආත්මාරක්ෂක වද මේ නා වූ යන ආරණ්‍ය සේනාසන ආදිවාසී උද සම්්‍යදෘෂ්ටික දිව්‍ය රාජ මණ්ඩලය මේ උදාන කුසල සම්භාරයේ අනුමෝදන්ව දිව්‍යමය ආයු වර්ණ සැප බල ඓශ්වර්යයෙන් අභිවෘද්ධියට පැමිණෙත්වා සතු බෝධි ඥාන වලින් සාන්ත නිර්වාණ ධාතුව ලබත්වා ආශ්‍රය මෛත්‍රියෙන් පින් පමුණුම් විශේෂයෙන් අද අනුරාධපුර බලා පිටත් වීම එන පින්වත් වසී මහත්මාණන් මේ මැතිණිය ඇතුළු දරු දෙපළ ඇතුළු සෑම දෙනාමත් මේ මහා අවස්ථාවට සම්බන්ධ වුණ ඒ දෙදෙනාගේ මව්පිය සතර දෙනාටත් මේ කුසලානුසංස බලයෙන් සුගති සම්පත්ම සිද්ධ වේ ඇතෝ උතුම් බෝධියකින් අමා මහ නිවන් සුවත් වේවා කියා මෛත්‍රියෙන් පෙන් පමුණුවමු හිතාහිත මැදා සෑම සත්නටක් මෙම ස්ථානීය සිට අවතගම් නගර ලංකාව දඹදිවතල මේ සක්වල සීල සක්වල දස දිසා වාසී සමස්ත ලෝක සත්‍යයට මේ පින ලැබේවා සීල සත්‍යෝ නිදුක් වේත්වා නිරෝග වේත්වා සුවපත් වේත්වා තෙරුවන් සරණ යේත්වා නිවන් මඟ ගමන් කෙරෙත්වා ආරි සත්‍ය අවබෝධයෙන් සාන්ත නිවන් සුව ලබත්වා කියා මෛත්‍රියෙන් පින් පමුණුවමු තුන්සිත පාදවාගෙන බුදු සසුනේ චිරජීවනයේ ප්‍රතිමින් සංගරුවනට ආයවර්ණ සප බල ඥාන පිරිනමමින් පාරමී සීලයෙන් ආශිර්වාද පෙරටුව සිදු කරගත් මේ උදාර කුසල අනුභවයෙන් බුද්ධාදී රත්නත්‍රි අනුභව බලයෙන් දිව්‍ය මණ්ඩලයේ රකවරණින් හා කල්යාණ මිත්‍රයන්ගේ ආශිර්වාද බලයෙන් මේ උසස් පින්කම් සංවිධාන කරගන්න පින්වත් කෙත්ජී ආරණ්‍ය මහත්මයාණන් මේ චන්ද්‍ර ආරණ්‍ය මැතිණිය රාගී මමලා ගමගේ දියණිය රාගීම අසංක පුතණුවන් හා මුණුබුරු දෙපළ බෑණුනුවන් ඇතුළු පවලේ සමටත් දෙපාර්ශ්වයේම සහෝදර සහෝදරියන් ඇතුළු පවලේ සමටත් පින්වත් අනුසිරි අබේ ගුණවර්ධන මැතිතුමා මේ මැතිණිය දරුවන් ඇතුළු සමටත් ඉන්වග්ගේ ස්කුණලක්න මහත්මනී ඇතුළු පවුලේ සෑම දෙනාටත් එවාගේ පෙන්වත් පොසී මහත්මාණන්ගේ මැතිණිය දරු දෙපළා පවුලේ සීළු දෙනාටමත් එසේ මල්කා මහත්මියටත් අනිකුත් සහභාගී වූ සීලුම දෙනාටමත් මෙලොව වශයෙන් ඇති අසනීපකම් අපල උපද්‍රව අතුරු අන්තරා නවග්‍රහ දෝෂ සතුරු කරදර මාරක බාධක සියල්ල හිරුදුටු අඳුරසේ විහෙත විද්වාංශනේ වේවා තබන තබන පීවරක් ගානේ රත්නත්‍රේ සතු සූවිසි මහා ගුණේ අසීමිත ආරක්ෂා පිහිට වේවා රජසොර සතුරු ගිනි ජල වාසීස අවියා උදාද විපත්ති වලකීවා කාය චිත්ත පීඩාදියක් නොවේ කායික මානසික සනසිල්ලේ දෙලව දියුණුව නිවන් මඟ පාරමී ගුණ මුදුන්පත් වේවා ගුණ නුවණින් ඝන දානේ යසීසුරෙන් ආයු වර්ණ සැප බල ප්‍රඥාවෙන් නිත්‍ය සීල උපෝසත සීල සිව්බඹ නිර්ණ සතර සංග්‍රහ වස්තුයෙන් දසපාරමිතාදී බෝසත් ගුණයන්ගෙන් පෙරපස මෝරණ සඳක් මෙන් දිනින් දින දියුණු වේවා සිතමිනි රුවණකින් කල්ප රුක්ෂයකින් භද්‍ර ඝටයකින් මෙන්ද පූර්ණ චන්ද්‍රයා මෙන්ද සම්‍යක් ප්‍රාර්ථනා සියල්ල පෙරීතිරේ ශාස්ත්‍රීක වේ සමෘද්ධිමත් වේවා වින්සත් සතවර්ෂාධික කාලයක් අතරක් නැරමේ බුදු සසුනේ දාන සීල භාවනාදී කුසල් පාරමී පුරා ගැනීමට රත්නත්‍රානුභාවයෙන් දීර්ඝාස ලැබේවා සසල වසනාතුරු භවයක් පාසා ශ්‍රේෂ්ඨ කල්යාණ මිත්‍ර සම්පත්තිය සද්ධර්ම ශ්‍රවණේ යෝනිසෝ මනසිකාරේ ධර්මා ධර්ම ප්‍රතිපදාවේතුව ත්‍රිහෙතුක ප්‍රතිසන්දි ජාති ස්මරණඥාන සම්‍යක් දෘෂ්ටියේතුව පාරමී පුරා ගැනීමට ජාති ජාතිත් වාසනාවේවා සිල්වත් ගුණවත් නනවත් බෝසත් දෙමව්පියන් සහෝදර සහෝදරියන් දූ දරුවන් නෑදෑහිත මිතුරන් සේවක සේවිකාවන් ද කැටුව සුවසේ පාරමී ගුණ සපුරා දුක්ඛය සමුදය නිරෝධය මග්ගය චතුරාරි සත්‍ය අවබෝධයෙන් බුදුකසේ බුදුමහරහතුන් වහන්සේ නිමි සනසේ පැමිණ වදාළ සදාකාලික ශාන්තාග්‍රාමා මහ නිවන් සුව පිණිස මේ උදාන කුසල සම්භාරයේ හේතු වේවා වාසනාව වේවා කියා නිවන් නිරාංශව ප්‍රාර්ථනා කරමු ධර්මානුශාසනා පැවැත්වූ දේශක ආනන්ද වහන්සේ අම්බලන්ගොඩ ගල්දුව ගුණවර්ධන යෝගාශ්‍රම වාසී පූජ්‍යපාද නා වූ යනේ අරිය ධම්ම ස්වාමීන් වහන්සේ